ඒ ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු අපි මෑණියන්ට ආරාධනා කරමු ප්‍රශ්න කියවන්න කියලා. ආ එනවා රජින. දන්තම් බේරුණා. දැන් අපි එන රජි මහත්තයට ආරාධනා කරමු පුරුදු පරිදි ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි හාමුදුරනේ. ගත්තර ස්වාමින් වහන්සේ පෙර දින වහන්සේ පැවසුවා නිදිමත දැනුන විට ආශ්වාස ප්‍රශ්වාසය ළඟ ළඟ මෙනෙහි කරන්න යනුවෙන්. මින් අදහස් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස ළඟ ළඟ සිදු කර එනම් සාමාන්‍ය ශ්වසනයට අමතරව අප සිතාමතාම ශ්වසන වේගය වැඩි කර එදෙස බැලීම නේද? තමා කර මේ පහදා දෙන්න. වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා. මේක වැරද්දකුත් හදන්න තියෙනවා එකතු කරන්න දෙයක්ත් තියෙනවා. නිදිමත එනවා දන්නවනම් නිදිමත වශයෙන් අඳුරන්න පුළුවන් නම් නිදිමත නිදිමතයි කියලා මෙනේ කරන්නත් පුළුවන්. නමුත් තමයි තේරෙනවා නම් මේ හිත නිකන් හැංගෙන්න හදනවා වගේ ආස්වාසේ මෙනෙහි කරන්න පුළුවන්. ඒකට කියන්නේ එක ආස්වාසයක් දහ පාරක් විතර මෙනෙහි කරන්න. ආස්වාසය වැඩි කරන්න කියන එක නෙවෙයි. පේන ආස්වාසේ 10 සැරයක් විතර මෙනෙහි කරන්න. නැත්නම් දෙතුන් සැරයක් මෙනෙහි කරන්න. හතර සැරයක් මෙනෙහි කරන්න. ඒකෙන් මේ හුස්ම ඉක්මන් කරන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒක හුස්මකට මෙනෙහි කරන වාර වැඩි කරනකොට ශක්ති වැය වීම, ශක්තිය රත් වීම වැඩි වෙලා ওই නිදිමතට ප්‍රතිපක්ෂ ධර්මයේ නැති වෙනවා. ඒ නිසා හුස්ම වැඩි කරනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. ඒක හුස්මක මෙනෙහි කරන වාර වැඩි කිරීම කියලා නිවැරදි කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අරමුණ මම ආනාපාන සති භාවනාව වඩමින් දැනුණ දේ සුළං වලලු ආකාරයට ඉහළට ඇදෙයි. එය ප්‍රශ්වාසයට වඩා වේගවත්ය. ඉහළට ඇදී නතරමුණ විට පපුව පෙදෙසත් එන පීඩනයක් දැනේ. ඒ ආශ්වාසයේ කෙලවරයි. ආශ්වාසයේ කෙලවරත් සමගම ප්‍රශ්වාසය ආරම්භේ. ආශ්වාසයේ තරමක සිසිල් බවක් ඇත. ප්‍රශ්වාසය ඉක්මනින් වාතය පහළට ගලා එයි. උඩුතලට දැනෙන දැනෙන මෙන්ම නොදැනෙන අවස්ථාද ඇත. වාතයේ උණුසුමය. කය සැහැල්ලුවේ. පොදුවේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල් අවස්ථා රළුය වරින් වර කාපාට ආලෝක ධාරා මතුවී බොඳ වී යයි අරමුණ විටක වෙනස් වේ හුස්ම රැල්ලටම හිත යොදාගේ යොමක් යොමු කළෙමි එය තුනී වී යයි වම් අතට දකුණු අත ඇති බව වම වමට නොදැනේ ශරීරයේ සිළු ශෛල දඟලන බවක් දැනේ තවත් හුස්ම රැල්ලටම හිත යොමු කළෙමි ස්වාමින් වහන්ස මේ භාවනාවේ යහපත් මට්ටමක්ද ඊට පසු මා කළ යුත්තේ කුමක්ද සක්මන් භාවනාව වම දකුණ මෙනෙහි කෙලිමි වම් පායට සිරුරේ බර වැඩියෙන් දැනේ වේගවත් ගමනේදී දෙපා නැවෙන බැවින් නැමෙන තැබෙන බව දැනේ දකුණු පාය ආයාසයෙන් තොරව එන බව දැනේ පහලට පොළවේ ඇති රළු බව පතුලට පොළවේ ඇති රළු බව දැනේ. වඩාත් දැනෙන්නේ ඇඟිලි වලට. ඔසවනවා, ගෙන යනවා, තබනවා. තුන්වන දිනේ වන විට වෙනදාට වඩා ශරීරයේ තුලනාත්මක බව වර්ධනය වූ බව දැනේ. වරණතුළු දිසි වෙන ගති අඩුය. වේගවත් ගමනේදී වෙන්නව මෙන්නව දකුණු පාද පායද අරමුණට යොමු වේ. මේ භාවනාවේ යහපත් මට්ටමක්ද ඔබ වහන්සේට නිවන් සුව සාක්ෂාත් වේවා. මේක ඇත්තටම ඕ කියලා කෙටියෙන් කියන්න පුළුවන්. නමුත් කාටත් ඒක උරගා බලන්න පුළුවන් නැත්නම් අත්දකින්න පුළුවන් දේ තමයි මේ විදිහට අරමුණක විස්තර හොයනකොට අරමුණේ ඉන්න වෙලාව වැඩි වෙනවා. ඒක නිසා එකක් තමන්ට තේරෙන්න පටන් ගන්නවා අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාව ආස්වාද ප්‍රසවාස වෙන්න පහක් හයක් බලන්න පුළුවන් නම් 10ක් 15ක් විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් ගැතියි. තවත් ලකුණක් විදිහට කියන්න පුළුවන් ඉඳගත් ගමන්ම ඉස්සර වගේ වටපිට සකස් කරන දෙයක් නෑ ගිය ගමම්ම වගේ ආස්වාද ප්‍රසආසයට ගිය ගමම්ම වගේ මේ වම දකුණට හිත යොමු වෙන ගතියත් වැඩි වෙනවා. ඔක පළවෙනි දවසේ පළවෙනි වතාවට විතරයි කෝල ගති තියෙන්නේ. අල්ලාගත්ත වැඩමුළුවක නම් එක සැරයක් අලුවනට පස්සේ ඒක දිගට මේ යාලුකමේ හාදකම ඒ සුවතකම එන්න පටන් අර ගන්නවා. නමුත් ඒ ඒ කාරණා දෙකට අමතරව වැදගත්ම දේ තමයි දැන් තේරෙන්න පටන් අර ගන්නවා. එහෙම අරමුණ දැපෙන දමා ගත්තට පස්සේ, ආද කරගත්තට පස්සේ ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි, ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස මෙහෙමයි, ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස මෙහෙමයි ආදි වශයෙන් මේක විසිතුරු කර බැලීම, නැත්නම් අපි කරන පතුරු ගහලා බැලීම, විස්තර වශයෙන් බැලීම තමයි අපි භාවනාවට කරන අනුග්‍රහය. ඒ අනුග්‍රහය කරනවා නම් අපිට ලැබෙන අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි ධර්ම ඕජාව. අරමුණක මෙතෙක් නොදැක්ක ගොඩාක් විස්තර කරුණු ඒවා සටහන් සහ ආකාර වශයෙන් පෙන්නනවා. එහෙම නැත්නම් ඒවට ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ඒව නැත්නම් අරමුණේ ගති භාව ධාතු වශයෙන් ඊටාම ගැඹුරට අරගෙන. ඉතින් ඒක ගුණාත්මය වශයෙන් කියන්න පුළුවන්. එතකොට මේ අරමුණේ ප්‍රමාණාත්මය සහ ගුණාත්මය වැඩෙන එක යෝගාවචරයට බොහෝම පහසුවෙන් තේරෙනවා. ඒක තමයි අපි ඉස්සරහට තියාගන්න තියෙන්නේ මේ හිත ඉස්සරහට යන ලකුණක් කියලා. එහෙම නැතුව වෙන গুপ্ত දෙයක් මොකක්වත් නැහැ මේක. කාගවත් අතේ තියෙන කූඩ බලයක් ඇත්තෙත් නැහැ. අරමුණට සමීප කරගන්න අමාරුයි. සමීප කරගත්තට පස්සේ අනිත් දවසේ කිසි පැකිලීමක් නැතුව අරමුණට ලං වෙනවා. බොහෝ වෙලා අරමුණත් එක්ක ඉන්නවා. ඒ අරමුණේ ගති ලක්ෂණ, භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ පහසුවෙන් උකහා ගන්න පුළුවන් වෙලා. ඒ ටික අස්තර විස්තර වශයෙන් මතක් කරේ සාමාන්‍ය මේ ඉදිරියට යන හිතක ස්වභාවය ඔක තමයි. ගත්තර ස්වාමීන් වහන්සේ භාවනා නොකරන මුල් කාලවල මගේ කටයුතු වලට බාධා වන අයුරින් කටයුතු කිරීමේදී මාහට තද කේන්ති යන අතර බැනවැදී පසුව මම තනියම අඬනවා. දැන් තද කේන්තියක් නොආවත් කරන්නේ බොරුවක් බවත් මාව රවටන්න මුලා කරන්න හදන බවත් තේරුණු විට හැක්ටා කිවසනවා. ඒත් එම කරදරේ ඉවර නොවන විට මූණටම කියා දමනවා. සමහර විට ඒත් ඒ දේ විහිළුවට ලක් කරමින් නැවත නැවත කරදර කළොත් යොසීම අමතක වී බැනවදිනවා. නමුත් පෙරමෙන් පසුව ඇඳීම් නොවන අතර ඒ පුද්ගලයා මතක් වී සිනහ යනවා. මගේ ගැටලුව නම් මෙය වීතික්කම ක්ලේශයක්ද? ගිහි අපට සති සමාධිය නිරතුරුවම රැකීම අපහසු බැවින් මේ தත්ත්වය උදාවන්නේද? ඒ අයුරින් හෝ බැනීමටවත් අකමැති නිසා මේ සඳහා පිළියම් කියා දෙනසේක්වා. උතුම් නිවන් අවබෝධ වේවා. මගේ අතින් බලවත්වම වන වරද තමයි වැඩ වැඩි වෙලාවේදී හා ඊට වෙහෙස්කාරී වෙලාවේදී මේ தත්ත්වය සිදුවීම. සංසාරේ ඉන්න කාටත් ඔච්චරයි මුළු සංසාරෙම වෙහෙසක් මුළු සංසාරෙම තියෙන කෙනහිල්ලක් නිසා මේකේ නැවත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පatti පතනවනම් වඩා හොඳ එකක් පතනවනම් ඒකට කියන්න තියෙන්නේ බලු බෙට්ටක් අරගෙන මුල හොඳ නැහැ අග හොඳයි කියලා හිතනවා මැද හොඳ නැහැ පොත්ත හොඳයි කියලා හිතනවා මේක සංසාරෙම බලු බෙට්ටක් කියලා හිතාගන්න. ආයේ එන්න එපා මේකට. හොඳ තැනක් නැහැ මේකේ. ඉතින් හොඳ තැනක් හිතනකොට අපි හිතනවා නෑ ඊට පස්සේ තරහ යන්නේව නැති වෙයි නැත්නම් මට කවුරක්වත් ප්‍රොස්පරස් කරන කට්ටිය එන්නේ නැති වෙයි නැත්නම් මට මේ ඔක්කොම ඉවසන්න පුළුවන් වේගල කද්දාකවත් නැහැ. මේකේ ඉන්නකම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහන්නේ කද්දාකවත් මන් ලෝකයේත් එක ගැටෙන්නෙත් නැහැ. උනට ලෝකයා මෛත් එක ගැටෙන එක නතර වෙන්නෙත් නැහැ කියලා. ඉතින් බුදු වෙච්ච අමාමෑණි බුදු පියාණන් වහන්සේම කියනනම් අපි වගේ නරපණුවන් ගැන කුමන කතාවක්ද? අපි කොච්චරක් මිනිසුන්ට කරදර කරන්න ඇද්ද ඉස්සර? එනිසා ඒ කරදර වෙනකොට සතුටු වෙන්න උඹ ඒ කරපුවාට තමයි හම්බ වෙන්නේ. වෙච්ච මෝඩකම් දෙන්නට සරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා අපි පොත්වල ලියලා තියෙනවා. ඔය මැදින් අලුතෙන් කල් කුසල රැස් කරන්න එපා. ඔක දැන් ගෙවෙන වාරේ ඔය ගෙවිච්චාවයි අලුතෙන් රැස් කරන්න එපා. රැස් කරොත් ආය වීතික්‍රමණය වෙනවා. තව හිතක් තලුනොත් ගෙවන්න වෙනවා. ඒ නිසා හිතක් එක්ක වෙන හිතක් එක්ක කිසිම ගනුදෙනුකට යන්න එපා. ගියොත් කෙලස්. තනිව වාසය කරන්න එකලා වාසයකට යන්න එකලා වාසයක් නැත්නම් පෙර කළ අකුසල කර්මයකට හම් වෙච්ච බරපතල වැඩ වැඩ ඇති හිර දඬුවමක් කියලා හිතන සෙනගක් එක්ක ඉඳ වෙන්නේ. ඉතින් ඒ අනුව සැලසුම් කරන්න ඉස්සරහා තව කෙනෙකුට සැලසුම් කරන්න එපා සභාගත වෙන එකක්. Taman සැලසුම් කරන්නත් එපා. ඒකෙලි වෙලා කැමති කෙනෙක් සභාගත වෙන්න කැමති කෙනෙක් සභාගත වෙච්චාවයි කැලයක් දිහාට හැරෙන්නේ. සෙනග නැත්නකට හැරෙන්නේ. හිටියොත් ගැටුම. ඒක නිසා කියලා තියෙනවා මට දෙවන්නේක් නොවේවා. මම ගැන අපේක්ෂා කරන්නේ හෝ මම අපේක්ෂා කරන්නේ හිටියොත් කරදරේ තමයි. ඉතින් ඒ තියේදී විතික්‍රමණ නොවි ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. I think ඒ තියේදීත් අනික් පාර්ශව ඒ තේරුම් අරගෙන සමාලාට මේ ද්වේෂයෙන් වෙන්න ඇති වැඩ කරන්නේ වෙන්න ඇති කියලා ඒකයි සරුවචන්සි කියන්නේ මම ගැටෙන්නේ නැතුණාට ලෝකයමයිත් එක්ක ගැටෙනවා. මේක අඩු වෙන බවක් පේනවනම් ඒක තමයි සාසනය කියන්නේ. මෙන්න මේ මේ තියෙන රොස් ගතිය, පරොස් ගතිය, කොරොස් ගතිය, හූරගෙන යන වගේ ගතිය අඩු වෙනවා, අඩු කරන එකයි මගේ මනුසකම කියලා තේරුණා නම් ඔච්චරයි සාසනය. ඒක ඉක්මන් කරන්න යන්නත් එපා. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වෙන්න සිද්ධ වෙයි. නමුත් එතකොට කල්පනා අපි මෙතෙක් කල් මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ නිසා විශාල සංවේගයක් පහළ වෙනවා. මේ එක සැරේ වේගකින් යන වාහනයක් නතර කරන්න බෑ. ඒක ටික ටික වේගය කඩලා නතර කරන්න. අඩු ගන්න එක දන්නවනම් මේ සංසාරය කියලා කියන්නේ අසුචියක් කියලා. බලු අසුචියක් කියලා. ආයෙ තවත් මේකේ හොඳ කැලලක් නම් පතන එකක් නැහැ. ඒක නිසා මේක වැටහෙන වෙලාවේදී සංවේග වෙනවා. නමුත් මතක තියාගන්න තිබුණට ඊට ටික ටික ටික ටික ගැටුම් අඩු වෙනවා කියලා කියන්නේ ඇසුර අඩු වෙනවා. පුද්ගල සම්බන්ධතා අඩු කරනවා. පුළුවන් තරම් විවේක වෙන්න. එතකොට තේරෙන පටන් ගන්නවා ඒක තමයි අපි මේ සංසාරේ කරලා තියෙන පින අපිට අපේ විවේකේ ලැබෙනවා. ඒක නිසා මේ මට පේනවා මේක කරගෙන යනකොට සෑහෙන දුරට මේක බෑන වග වෙන ගතියක් සදාචාරාත්මක වග වෙන ගතියක් තියෙනවා. නමුත් මේ ප්‍රගතියමදි කියලායි කනපින්දම තියෙන්නේ. නමුත් අඩු ගානේ සදාචාරාත්මක වගවීම තමයි ළඟට ආවත් බයලජ්ජා දෙකේ ඒක දේව ධර්මයක් වශයෙන් සුඛ ධර්මයක් වශයෙන් ලෝකපාලක ධර්මයක් වශයෙන් කෙනෙකුට අරසව සලසනවා. හැබැයි මේ ධර්මෙට ක්‍රියාත්මක වෙන්න ඉඩ අරින්න ඉක්මන් කරන්න යන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව වඩමි. මුලදීම වායුරල නාසිකාග්‍රයේ වරණ ප්‍රාශ්වාසය ඊට සියුම් ලෙස දැනේ. ප්‍රශ්වාසය ඊටත් වඩා තුනීව දැනේ. විටක ප්‍රශ්වාස වායුව ආශ්වාස වායුවට වඩා උණුසුම්ව දැනේ. නාසය තුලින් ගලා යන වායුව ජල ධාරාවක් මෙන් දැනේ. ටික වේලාවකින් එය නොදැනී යයි. එවිට සියලු හැඟීම් නොදැනී ටික වේලාවකින් අවදි වේ. නැවත ආනාපානයේ දෙස බලා සිටිමි. වරණ ඇතුළේ හුස්ම රැල්ල. නැවතත් ටික වේලාවකින් නොදැනියයි. මෙලෙස එකම පාරයන්කයේදී කීප වතාවක් මේ සිදුවේ. මේ නිවැරදි මාර්ගයක්ද? ඔබ වහන්සේට කාර්යික උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් සුව. කරගෙන යන ක්‍රමයේ හරි ඒ කියන්නේ වරින් වර කිප්පෙනවා වරින් වර සංසිඳෙනවා. ඒ අතරමැදි ආනාපානේ අත්ලක් වාගේ එහෙම නැත්නම් ගමන දර්ශනය කරන උපමාවක් ඉංගියක් වගේ පාවිච්චි කරනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ කොච්චර කල්යයිද කියන්න බෑ. හිත තේරුම් ගන්නවා. කැළඹුණොත් හිත ඊගාට තැම්පත් වෙනවා. තැම්පත් වුණොත් හිත ඊගාට කැළඹෙනවා. කැළඹීමේ අනික් මුනත තමයි තැම්පත් වෙනවා කියන්නේ. තැම්පත් වීමේ අනික් මුන තමයි කැළඹෙනවා කියන්නේ. මේ දෙක පිළිබඳව මේක හොඳයි මේක නරකයි කියලා තාක් දෙක තෝරන තාක් හිතේ ආතතියක් තියෙනවා. දෙකටම සමහිත ආපුවාම මේ ආතතිය නැතුව මේ ධර්මතාවයක් වැඩ කරන්නේ වර එක ඇවිස්සෙනවා. වර එක තැම්පත් මට පුළුවන් ද ඒක දිහා පැත්තක ඉඳලා බඩදිය බාදිය දිහා බලාගෙන කෙනෙක් වගේ ඇවිස්සෙන හිතත් මම නෙවෙයි මගේ නෙවෙයි ඒකත් හේතුඵල ධර්මයක්. මේ තැම්පත් වෙන හිතත් මම නෙවෙයි මගේ නෙවෙයි හේතුඵල ධර්මයක් කියලා දෙක දිහාම බලාගෙන පුළුවන් නම් Tamanට ආතතිය නැති ගතිය, අසහනෙ නැති ගතිය, දැවිලි තැවිලි නැති ගතිය ඒකෙන් දුක් පීඩා ගන්න නැති ගතිය, කරප්පන් හැදෙන්නේ නැති ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේ යන ඔය යන චක්‍ර ඔය රැල්ල දිගට යන්න දෙන්න ඕනේ. හිතට මේක හුරු වෙනකන්. එහෙම නැත්නම් හිත හිතන සමාට මේ තැම්පත් වෙන එක හොඳයි. අවිස්සෙන එකට වැඩිය කියලා. සමහර හිතන අවිස්සෙන එක හොඳයි. තැම්පත් වෙන එකට වැඩිය කියලා. මෙන්න මේ දෙක හරහා ගිහිල්ලා දෙක විශේෂයෙන්ම සමහිත නොසැලෙන හිත කම්පන වෙන හිත අෂ්ටලෝක ධර්මේ කම්පන වෙන හිත හැදෙන්න දැන් මේ වාතාවරණේ දීලා තියෙන්නේ. නමුත් ඒක ටිකක් කල් ගනි ඉවසිල්ලෙන් මේක දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාලයක සිට පැයක පමණ කාලයක් ගැඹුරු සමාධියේ සිටින්නට හැකි විය. පසුගිය දින දෙකකදී පැය දෙකක පමණ කාලයක් සමාධියේ ගැඹුර තවත් වැඩි වී පැවතුණේය. සමාධියෙන් අවදි වූ විට චේතනාවල ඇතිවීම නැතිවීම බැලුවෙමි. සිතට සහනය දැනුණේය. දැන් පරයන්ක දෙකක් තුනකදී කය සමාධියේ පවතී. සිත සතිය හා එක් වී පවතී. හිත ගැඹුරු සමාධියටපත් නොවේ. චේතනා ඉඳහිට දැනුන විට ඒවා නැතිවන දෙස බලා සිටිමි. මගේ ගැටලුව වන්නේ දැන් සිත ගැඹුරු සමාධියකටපත් නොවන්නේ එහි ස්වභාවයයි පැහැදිලි කර දෙන්න. මෙම අවස්ථාව ගැන කාරුණික පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මගට ඉස්සලා කියපු එකම වෙන පැත්තකින් වෙන යෝගාවචරයක් ඉදිරිපත් කරන ගතියක් මේ දෙවෙනි ප්‍රකාශනයේදී ගැඹුරු සමාධිය හොඳයි. දිගට තියෙනවා හොඳයි. අඩු වෙන එක හොඳ නෑ වගේ කියන ආකල්පක ඉඳගෙන තමයි ඇයි මේ දිගට තිබෙන එක අඩු වෙන්නේ කියලා අහන ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් මේ යෝගාවචරය භාවනා කරලා කරලා ඒ ගැඹුරු සමාධියක් තිබුණත් අවිසිච්ච හිත තිබුණත් Taman දිගට කරගෙන යනවා. මේක සිද්ධ වෙන්නේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ පෙන්වන්නයි. සමාධියට ගියොත් ඇවිස්සෙනවා. ඇවිස්සුනොත් ආයසර සමාධියටපත් වෙනවා. මොකද යෝගාචර දිගට භාවනා කරන නිසා. ඉතින් අන්තිමට ගියාට පස්සේ තේරෙනවා මේ දෙකේ එකක්වත් මම නෙවෙයි. ඒකට ආස කරත් මේකට ආස කරත් මම කරන්නේ අංශභාග හදාගන්න එකයි. මේ දෙකම ඉන්නේ ධර්මතාවයකට මම දිගට භාවනා කරගෙන යනවා කියලා යන්න ගියාම මේ අඩුණයි කියලා ගැඹුරු සමාධිය අඩුණයි කියලා මානසික ආතතිය නැති දවස වෙනකොට ඔන්න හිත දියුණුණයි කියලා කියනවා. මානසික ආතතියක් ඇති කරන සැක උපදවා ගන්න මේ සතිය නැති නිසාද සමාධිය නැති නිසාද සීල නැති නිසාද පරණ කර්ම නිසාද කියලා ඒ කල්පනා කරන හැම එකක්ම කෙලෙස්. ඒක බොහොම පැහැදිලිව සරුවත්යන්සේ දේශනා කළා තියෙනවා. ඒවා පිළිබඳ උත්තර බඳින්න හදන එක කෙලෙස්. ඒවා ඊයේත් බලකන්න බෑ. ඒ තියෙද්දිත් මේ භාවනා ජීවිතයක් ගත කරනවා කියන එක කාලසටහනක් කරනවා කියන එක නිතිපතා භාවනා කරනවා කියන එක manussත්වයේ ඉක්මවලා ගියේ බරපතල වැඩක්. ඒක නිසා මේ වගේ පුංචි පුංචි දේවල් අනුව හිත දුක් කරදර අරගෙන මෙනෙහිකරනද එහෙම නැත්නම් අපි කියමු විනිශ්චය කරන්න යෑම අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. අපිට කරන්න තියෙන නිතිපතා ලාභ ලැබුණත් පාඩු ලැබුණත් අපි දිගට ව්‍යාපාරය කරන්න. එතකොට වෙන්නේ මොකක්ද අන්තිමට මේ දෙකෙන් කොයි එක ආවත් නොසැලෙන මනසක් හදාගන්න පුළුවන්. මේ සතියත් සමාධියත් ඒකාග්‍රතාවයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. ඒ අනිත්‍ය බව නිට්ටයයි. දේවල් අනිත්‍යයක නිට්ටය ධර්මයක්. මම ඒක දිහා බලා හිටපුවාම මේ දෙන්න පැතිකඩ මාරු කර ගන්නවා මිස ස්ථිර හානියක් කිසි පැත්තකටවත් වෙලා නැහැ. ඉතින් මේක තමයි මොය රච්ච ගතිය කියන්නේ. මේක තමයි තල තුනකම කියන භාවනාවේදී. ඉතින් මේ දැරේ තල තුනකමටයි ගෙනියන්න හදන්නේ. ඉතින් ඒකට සූදානම් මනසක් තියෙනවනම් මම මේ යන්නේ මෙතෙන්ඩයි කියලා. මෙවුවා දුක් කරදර විදියටවත් සැකයකටවත් ගන්නෑ. තේරුම් ගන්නවා මේ පාර ගිය හැම කෙනෙක්ම මේ වගේ මෝරවගෙන තියෙනවා, සිද්ධි කරගෙන තියෙනවා, වශී කරගෙන තියෙනවා, මමත් කරණ තියෙන මේකයි කියලා ලෑස්ති මනසකින් යන්න. එතකොට ওই තියෙන පශ්චාත්තාපේ නැති වෙයි. නමුත් වැඩේ ඉස්සරහට යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැයකමාරක පමණ සක්මනකදී අත්විඳි දේවල් හිතගෙන ඉඳන ඉරියව්වට මෙනෙහි කොට සක්මන ආරම්භීමේ ඇවිදින බව මෙනෙහි කරමින් කීප විටක් ඇවිද වම දකුණ ලෙස මෙනෙහි කරමින් තරමක් වේගය අඩුකොට ඇවිදීමි. මුලින්ම අත්විඳේ පාද දෙකටම පොදු ලක්ෂණයි. පොළවේ සිහින් වැලි පාට ගැටීම සමාන පාට හැපීම ඇඟිලි කරුව අතරින් වැලි පණින අයුරු තද පොළවේ හැපීමේ රිදීම් සිසිල් වැනි පයේ ගැටීමට ප්‍රිය බව පොළොත් තෙත ගතිය එයත් හද පොළොව මග මගහැරීම পায় හැසිර වෙන අයුරුත් තද ගල් කෑලි නදනත්වම පෑගෙන විට රිදීම් ඉඳහිට සියුම්බලි බිඳු ඇඟට වැටෙන අයුරු මේ හැම දෙයක්ම මෙනෙහි කරමින් ආපසු පය වෙත සිත යොමු කෙලිමි. ඒ අතර වැලිමඩුවේ සෙවණැලි ලයිට් එළියට ගිලිසෙන වැලි කැට පියසටහන් ඇහෙන රැහැයි හඬ කණුකූරු සුවඳ මේ හැමදේම මෙනෙහි කර ආපසු පායට හිත ගැනීමට හැකිවිය. නමුත් ගසකින් ආස්තියොම් සුවඳත් සමග මෙනෙහි කිරීම අමතක වී සිත ආයාලයේ ගොස් සක්මනෙන්ද බොහෝ දුර ගියාට පසු නැවත වැඩිපුර වීර්යයක් යොදා මෙනෙහි කිරීම කළෙමි. මෙනෙහි කරමින්ම දකුණු පාය ඔසවනවා, ගෙන යනවා, තබනවා, තබනවා තබන්ටත් පෙරම වම්පස මේ මේ එසවෙනවා ගෙන යනවා තබනවා මෙසේ මෙනෙහි කරමින් ඊටාම වීරෙන් හා ස්තෙමින් කරද්දී වම් පාය ඇදීගෙන එන බවට බවත් දකුණු පායට බර ගන්නා විට වම් පාය ආධාරයෙන් බවත් වම් පාය නියම එල්ලයට තැබිය නොහැකි බවත් පාදවල මස් පිඩුවල ඇදීම් තෙරපින් දකුණු පාය තබන විට ඇඟේ දකුණු පැත්ත සෙලවෙන අයුරු වම් පස වම් පාය ඔසෝ වම් පාය චලන ආදියත් බාහිර රූප ශබ්ද හඬ නැත නමුත් ගස්වල සුවඳ එන ස්ථානයට යන විට නැවත සතිය කැඩී සිතුවිලි ඔස්සේ ටිකක් දුර ගොස් නැවත මෙනෙහි කිරීම පටන් ගනිමි ඊළඟ කොටසේදී මෙනෙහි කිරීම ඉඳ හිටලා ඔහේ ඇදීගෙන යනවා ගුණා දැනීමක්ද වැඩිපුර නැත. සිත විසිරීමක්ද නැත. වෙන්ව පෙනීමක්ද නැත. ඊට පස්සේ විශාල කම්මැලිකමක්. නැවත පාය තද කරලා ඇවිදින්න ඕන යන සිතුවිල්ල ඇතිය. සිත විසිරුණ වෙලාවට සක්මන අදිනිමි. සියලු දුක් වේදනා සම සදාහන් කොට හිත සමාහිත කර කර ගැනීමට ඒ වහාම උපකාර විය. එම தත්වේද අත්ින්දී මේ පියවර වලින්මය. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිවන් සුව ලැබේවා. ඔච්ච මේ වගේ මේ පෞගේ දවස්වල කරපු ප්‍රයත්න නිසා ඉස්සර සමාට බුළු සක්මනේ එක පැත්තක්ම මෙනෙහි කරන්න නැතුව යනවා. දැන් වරින් වර තේරෙනවා කොච්චර මෙනෙහි කරත් ටික ටික හිත පිටේ පයින් ගතිය. නමුත් අපෝ අරමුණට එන්න ඕනේ බවත් අනායාසයෙන් සමාට අරමුණට එන බවත් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වැඩේට අපිට ඍජු සහයෝගයක් දෙන්න බෑ. නමුත් পায় තියෙනකොට වැටහෙන කරුණු වලට සාදර වෙන්න වෙන්න ස්වභාව ලක්ෂණ වලට සාදර වෙන්න වෙන්න ගති වලට සාදර වෙන්න වෙන්න සතිය මෝරනවා මේරුවට පස්සේ යා එයාම වැටිලා යාම නැගිටිනවා ඉතින් අන්නේ කතියට ආවට පස්සේ සක්මු සම්පූර්ණ සක්මන අනායාසයෙන් සිදු කරන එක වැටීමත් සිදු වෙනවා නැගිටීමත් සිදු වෙනවා නැගිටට පස්සේ ස්වභාව ලක්ෂණ බලන එකක් සිද්ධ වෙනවා. ඒ කොච්චර තහංගට දැම්මත් ඇඟට නොදැනි පැනලා වෙන වෙන අරමුණු සද්ද වේදනා වලට යන ඔන්න ඔය විදිහට කටයුතු කරනකොට මේ සටනේ ඒකාන්ත ජයක්මයි තියෙන්නේ. කද්දාකත් පරදින්නේ නැහැ. ඒකාන්ත ජයක් තියෙන්නේ. ඒ වුණාට අපි හිතන තරම් වේගෙන් ඉන්නේ නැහැ. නමුත් වෙනදට වගේ නෙමෙයි කාගෙන යන ගතියක් තියෙනවා. ඒ නිසා 100%ක් හරියයි කියලා හිතන්න එපා. නමුත් වෙනදට වැඩිය වෙන දේ පාලනකින් තොර වුණත් දැක ගන්න පුළුවන් ගතිය නිරීක්ෂණය කරන්න පුළුවන් ගතිය එනවනම් ඒක තමයි අපිට තියෙන එකම සමාජිකත්වයේ අයිතිවාසිකම අංග සම්පූර්ණ කරන්න බෑ. නමුත් වෙනසට වැඩිය කරුණු උකහා ගන්න ගතිය. পায় තියෙනකොට ඍජුව වැටහෙන දේවල් කරනකොට ඔය සුවඳේ, සද්දේ, රූපවල හැම දෙයක්මත් මේ මල් මාලට ඇමිනෙනවා. ඒව ගැන වැඩි විස්තර කරන්න යන්නත් එපා. හොයන්න බලන්න යන්නත් එපා. ඒක අතිරේක ලාභයකට තියාගන්න. නමුත් පියවරෙන් පියවරට මූල කර්මස්ථානයේ මල් මාලික නූල වගේ සැලකිල්ලෙන් අත නෑර කරන්න ගත්තොත් අනික ඔක්කොමත් ගානට පෙළ ගැහිලා මේ පෙරමුණක් විදිහට හැදිලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඉතින් ඒ ක්‍රමයෙන්ම ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ ඇතිවෙච්ච කර්මන්‍ය භාවය ක්‍රියාශීලී ශක්තිය වාඩි වෙච්ච ඉරියවට යොදලා ආනාපානෙට හෝ පිම්බි මහැකිලිමට හෝ යොදන්න පුළුවන්. නිසා මේ තමයි බත්තලිය නිකන් ගොජ දාගෙන පැහි පැහි එන අවස්ථාව මේක හලහප්පන්න නැතුව දිගට තැම්බෙන්න එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ආනාපාන සති භාවනාව මට ආශ්වාස දැනෙන්නේ සීත සුලම් පාරක් නාසයේ ගාවෙන් ඇතුළට එන ගැනීම. ආශ්වාසයේදී නාසයේ ඇතුලේ උඩ පැත්තේ දිගටම තේරෙනවා. ආශ්වාස සමහර විට කෙටි හා දිගයි. ආශ්වාසයේදී පොඩි බටයක් තුලට හුලන් හුලන් පපුවට යනවා වගේ තේරෙනවා. ඒ වෙලාවේදී පපුවේ පොඩි එක්ස්පෑන්ඩ් වෙන ගතියකුත් තේරෙනවා. විටෙන් විට නාසයේ ගාව ভাইබ්‍රේෂන් වගේ තේරෙනවා. ඒ ගැන නොසලකා ආපසු හුලන් රැල්ලට සිත පිහිටවනවා. ප්‍රශ්වාසය දැනෙන්නේ හුලන් නාසයෙන් පිටත් වන විටයි. ප්‍රශ්වාසය සමහර විට කෙටි හෝ දිගයි. ටික වේලාවක් ගියාට පස්සේ ආශ්වාස කෙටි හා ප්‍රශ්වාස දිග කියලා තේරෙනවා. ප්‍රශ්වාසයේදී පපුව හැකිලෙන ගතියකුත් තේරෙනවා. හුස්ම පිටත් වෙන වෙන තෙක්ම වෙනත් සිතුවිල්ල ආවට කලින් දවස්වලට වඩා හුස්ම රැල්ල ගැන ඉක්මනට සිත පිටවන්නට පුළුවන්. ඒකට සතුටුයි. ඉරියව්වත් දැන් මාරු කරන්නේ නැහැ. වේදනා ආවත් ඒක ගැන නොසලකා ආපසු හුස්ම ගැනම මෙනෙහි කරනවා. ඊට පස්සේ වේදනාව තිබ්බදවත් මතක නැහැ. එකම ඉරියව්වෙම විනාඩි 7කට වඩා ඉන්න පුළුවන්. ඒ ගැන සතුටුයි. වරණත්ලි ඊයේ ස්වාමින් වහන්සේ මට ආශ්වාස හා ප්‍රශ්වාස ගැන සැක හිතනවා කියලා එන හුස්ම රැල්ලට ID කාඩ් එකක් දීලා ඒක හඳුනා ගන්න උපදෙස් දුන්නා. මා කරේ අනුකම්පාවෙන් මං කරන විදිය හරිද? මා ඉදිරියට කළ කරන පිළිවෙලට උපදෙස් දෙන්න. ගොඩාක් පින් තෙරුවන් සරණයි. මේ ඉස්සරහට යන ගත්ත උපදෙස් ක්‍රියාත්මක වෙනවා. මම බලාපොරොත්තු වෙන විදිහක්වත් භාවනා කරන්න බලාපොරොත්තු වෙච්ච මට්ටමටත් යන්නේ නමුත් යම් ප්‍රමාණයක ගැම්ම කැමිල්ලක් ගැම්ම ගැනීමක් කරනවා. ඉතින් මුලදී ඒක බොහොම වේදනාකාරී ගැම්මක් තමයි ගන්නෙ. අපි හිතන මට්ටමකට ඉන්නේ ඒකට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේට වැඩි වෙන ක්‍රමයක් නැහැ. මෙච්චරමයි එකම ක්‍රමේ නිසා අඬා අඬා හරි කමන්නේ හැපි හැපි හරි කමන්නේ මේක අපි වරයි දිනු කරන්න ඕනේ. එක සැරේයි දිනු කරන්න ඕනේ. ඊට පස්සේ දිගට කරගෙන යන්න පුළුවන්. දැන් අපි ගෙදර දොරේ ගිහලා ප්‍රශ්නයක් ඇති වෙලා ඕක යටපත් වෙන්න පුළුවන්. ඒක නෙවෙනවා කියන්න බෑ. නමුත් අනිදාසේ ආයෙසරයක් ගියාට පස්සේ මේ ගියේ පාරේ ඒ ඒ ලකුණ ඒ මතකය අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ නිසා මේකෙදී බැගෑ වෙලා හරි කමන්නේ යටහත් පහත් වෙලා හරි කමන්නේ අඬලා දොඩලා හරි කමක් නැහැ. මේ කල යුතු ආයෝජනයේ ලෙඩ වෙන්න ඉස්සලා කරගන්න. වයසට යන්න ඉස්සලා කරගන්න. මරණ මොහොතේ ඉන්න ඉස්සලා කරගන්න. ඉතින් ඒ සඳහා ඉතින් අපි යාප්පු වෙන්නේ බැගෑ වෙන්නේ ත්‍රිවිධ රත්නයනේ. අපි ඒකට කියන්නේ ධර්ම ගෞරවය කියලා නිසා ඒක පෞරුෂත්වයට හානි කරන්නේ නමුත් ඒක ශිල්පෙන් කරගෙන මේ ගැම්ම ගන්න දෙන්න හිතට ටිකක් දුර ගියාට පස්සේ යා ඊටු ටික ඔක්කොම කරලා දෙනවා. මේ ටික තමයි විචිත්‍රම හරිය. මේ ටික තමයි මේ මේ අසත්පුරුෂයා වැටෙනවා සත්පුරුෂයා බොහොම ජයග්‍රාහීව ඉදිරියට යන කෑල්ල. ඉතින් ඒක වෙනකොට අහගෙන ඉන්න කෙනාට සතුටක් ඇති වෙනවා. පාවා දෙන්නේ නැතුව සටන කරනවා නම් ඒ කාන්තියම ජය හම්බ වෙනවා. ඒ නිසා ඉදිරියට කරගෙන යන්න කියලා කියතයි. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට මගේ දෙපා සියුම් හරියකටපත් වෙනා වගේ දැනෙනවා. තවද ලාටු මඩ යටිපතුල් වල ඇලිලා වගේ දැනෙනවා. මම සක්මන් භාවනාව කරන විට නිතරම දෙපා දෙකේ සිත පිහිටවනවා. දෙපා පොළොවට වදින විටම වම දකුණ වශයෙන් 100ට එනවා. ඒ පාය ඇතුළත වැඩි කාලයක් අරමුණේ ගත කිරීමට පුළුවන්. තිරුවන් සරණයි. අද ඔක්කොම වගේ ඉදිරිපත් කළා තියෙනවා. අර පසුගිය දවස්වල වෙච්ච අඩුපාඩු වලින් කරුණු හදාගෙන ඉදිරියට යන ගතියයි පේන තියෙන්නේ. ඒක හොඳයි කියලා කියත හැකියි. අපි යමු ඊගා ප්‍රශ්නට. තිරුවන් සරණයි. භාවනා යෝගියෙක් දස පරිබෝධයෙන් මිදුණු පසු ආරණ්‍ය සේනාසනයකට පිවිසුනොත් එතෙන් පටන් එම භාවනානුයෝගය ආරණ්‍ය සේනාසනයේ හැසිරිය යුතු ආකාරය හා ඔහු විසින් කටපාඩම් කළ යුතු ගාථා සම්බන්ධයෙන් දැනුමක් කරන මෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරොග් නිරෝගී සුව පතමි. මෙහෙම කොන්ත්‍රාත්යක් අපි අසහන් කළා නෑ වැඩමිළුවට. ඒ නිසා වැරදි වැරදි පේපර් එකක් කරන කතා කරන්නේ කරුණාකල්පේ අසහන් කරපු කොන්ත්‍රාත් එකට කතා කරනවා. ඒ නිසා මේ වයර් මාරු කරගන්න එපා. මගේ මාරු වෙලත් නැහැ. අපි මෙතන තියෙන්නේ මේ සතිය පිහිටීමේ කටයුත්තක්. ඒ නිසා දසපලිවෝදයි, අරණ්‍යගත වීමයි ඔක්කොම සාසනික වැඩ. අපි නමුත් අපි ගත්ත පොඩි වැඩ ඉවර කරමු. ඊට පස්සේ ඕන එකක් අරගත්තයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මට දකුණු පාදයේ උණුසුම් හා සීතල වැලි දැනේ. වරක උණුසුම් ගතිය තදට දැනේ. ඊළඟට දකුණු පාදයේ උණුසුම් ගතිය අඩුවෙන් දැනේ. හෝ ඊටත් වඩා දැනේ. දකුණු පාදයේ මාපට ඇඟිල්ල පැත්තේ ඇඟේ බර තේරෙයි. වේගින් ගමන් කරනකොට එය වැඩියෙන් තේරෙනවා. පොඩි ඇඟිල්ල පැත්තේ බර තේරෙන්නේ නැහැ. තුන වම් පාදයේ ඇඟිලි ටෝස් වල සිඳු වැලි කැටමෙන් වෙන් වශයෙන් තේරෙනවා. හීල් එකට තේරෙන්නේ සිඳු වැලි පමණයි. වැලි කැට වෙන් වශයෙන් තේරෙන්නේ නැහැ. තුන ටෝස් වල අතරිනුත් වැලි සිඳු හා ඝන බව තේරෙනවා. හතර හැම පාදයේම වම හා දකුණු පාදවල දැනෙන දේවල් සමාන නැහැ. උදාහරණ වම් පාදයට සීතල දැනුණාම ඒ දකුණු පාදයට අඩුවෙන් හෝ වැඩියෙන් හෝ දැනෙන්නේ නැති. මා කෙරේ අනුකම්පාවෙන් මා ඉදිරියට කරන පිළිවෙල ගැන හා කරපු දේ හරිද යන්නට උපදෙස් දෙන්න. ස්වාමින් වහන්සේට වහා නිවන් සුව ලැබේවා. අර මෙතෙක් ඉදිරිපත් කරපුවත් එක බලනකොට මේක ගොඩාක් ශරීර කොටස් වලට සම්බන්ධ කරලා නිකන් සම්මුතියට සම්බන්ධ කරලා විතර ඉදිරිපත් කරන ගතියක් තියෙන්නේ. මේක වලක්ක ගන්න නැත්නම් මේක විනිවිදින්න තමයි අරමුණ කියන්නේ වමද මේ කතා කරන්නේ. වම කියලා මෙනෙහි කරනවද වැටහුනේ. එතකොට මේ විලුඹ වැටුණා අතන මෙතන වැටුණා කියලා කයේ කොටස් විශ්සර කරන්න යන්න යන්න යන්න හැඟුම් බර වෙනවා. අපිට කියන තේ මට තද ගතිය වැටුණා. මෙලෙග් ගතිය වැටුණා, උණුසුම් ගතිය වැටුණා, සිසිල් ගතිය වැටුණා, කම්පන ගතිය, චංචල ගතිය කියලා කියනවා මිස මේ ශරීරාංග වලට සම්බන්ධ කිරීම බබාගේ හුරතල් භාෂාවක්. මේ පුළුවන් තරම් අයින් කරලා වැටුණ දේවල් ශරීරාංග සම්බන්ධ කරන්න එපා කියනවා නෙවෙයි. නමුත් මේ විදිහට පටන් අරගත්තොත් එහෙම ධාතු මනස්කාරයක් පැත්තට, ගති පැත්තට, භාව පැත්තට යනවා වෙනුවට සම්මුති භාෂාවට වැටෙනවා. ඒ නිසා දැනෙන දේ වැටහෙන දේ ගති වශයෙන් භාව වශයෙන් ස්වභාව වශයෙන් දකින්නොනම් මේ භාවනාවේ මේ වෙන විස්තරේ මේ කියන සටහන මේ රචනය මෙතන උසස් මට්ටමකට යනවා පරමාර්ථ ධර්ම පැත්තට යනවා පටන් ගන්නකොට මේවා කෙරුවට ඇති වැරද්දක් නැහැ නමුත් දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බව ඒ ගති ඒ ස්වභාව දකින්න මිස අතපය කටබඩ කියන වගේ පුළුවන් තරම් අයින් කරලා ඒ භාව ලක්ෂණ ටික විතරක් වෙන් කරලා බලන්න වෙන් කර ගන්න බලන්න. එතකොට භාවනාවේ භාවනාවේ නන් නෙමෙයි ගොඩක් වෙලාට sannivedana ඉදිරිපත් කරන ක්‍රමේ විශාල මේරීමකට යනවා. අනිතික භාවනාවෙන් ඒ ගති බලන කෙනාට මේ අංග ශරීරාංග බලන කෙනා වගේ නෙමෙයි හිතට ආකල්ප ආතතියෙන්නේ හිතට මේ අසහන ගතිය එන්නේ නැහැ. මොකද Tamanට පේනවා මේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති කියන එක යන්ත්‍රක තිබ්බක් තියෙනවා. කේල් දැල්ලා කුණකට වැයන කොටක් තියෙනවා. ඉතින් මම ඔකට gadu ගැනීම දෙයක් නැහැනේ. මගේ කකුල, මගේ කට, මගේ බඩ කිව්වට පස්සේ හැම එකක්ම අපි ආවේගද. එහෙම නැත්නම් ආකල්පගත වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ මුලදි කෙරුණට පහ වෙනකොට පහ වෙනකොට ඒ ශරීරාංග අයින් කරලා වම තිනකොට දැනෙන දේවල් ගති භාව ස්වභාව වශයෙන් ධාතු වශයෙන් බලනද දකුණ කියලා හරියටම කියලා දකුණදී මට මේ දේවල් වැටුණා කියන වැටුණා කියන එකට ගියොත් Tamanටම තේරෙයි ඒක භාවනාවට රුකුලක් කියලා. ගරු ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාව කරන විට දිනක් කෙටි හුස්ම ඉතා වේගයෙන් නොනැවතී ඉතා වේගයෙන් දිගටම ඇති වුණා. මම අරමුණේම බලාගෙන හිටියා. මේ අයුරින් සෑහෙන වෙලාවක් තිබිලා නොදැනීම නැති වුණා. නැවත අරමුණට එන්න මම උත්සාහ කළේ නැහැ. ඒට උපදේශක් බලාපොරොත්තු වෙමි. පෙරවන් සර්ණයි. ඔතී ඊට පස්සේ මොකද උනේ කියන එක විස්තර වෙන්න ඕනේ. මේ වගේ ඉඳපු ගමන් වායෝ ධාතුවේ කිපීම් ඇති වෙනවා. වරක තේජෝ ධාතුවේ කිපීම් ඇති වෙනවා. ආපෝ ධාතුවේ පටවි ධාතුවේ එක එකන ඇවිල්ලා රංගන කරන්න හදනවා. 아무튼 එකක්වත් ජවනිකාවල સમાප්තියක් නැහැ. ඒක වෙනකොට පස්සේ තව එකක් එනවා. ඊට පස්සේ තව එකක් එනවා. යෝගාවචරයට තියෙන මේ ඔක්කොම ඒ කට්ටියට රංගන රංගන්න ඇරලා ඒ කාගේ භූමිකාවත් දිගට බලන්න යන එක. එකක් ආපු ගමන් එතන නැතර කරලා ඒකට කේන්දර බලලා නැකත් බලලා නටන්න ගත්තොත් ඉදිරියට එන්න තියෙන වැඩ පිළිවෙල බාධා වෙනවා. එතකොට එකක ඇන හිටීමක් වෙනවා. ටැග් ගැහිීමක් වෙනවා. ඒ දේ වෙන්නේ කෝල ගති නිසා. එනිසා හරි ඒ ජවනිකාවේ ඊගාට මොකද්ද වෙන්නේ? ඊගාට මොකද්ද වෙන්නේ? ඉතින් භාවනා දිගේ යනකොට හැම ධාතුවක්ම හැම භූත ලක්ෂණයක්ම පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවදී ඒක ශරීරයට සම්බන්ධ කරන්නේ නැතු මේ භූත ලක්ෂණ, ධාතු ලක්ෂණ, භාව ලක්ෂණ, ගති ලක්ෂණ කියලා බැලුවොත් Tamande එක පේන්නේ අනුංග එකක් වගේ, අල්ලපු gedර වෙන එකක් වගේ බලතැයි. ඒක වෙහෙසක් නැහැ. බැලුවයි කියලා ආතතිගත වෙන්නේ නැහැ. ඉතින් ඉස්සල ප්‍රශ්නේ මේකෙදී දෙකේම ඒ දේ තමයි අහගෙන ඉන්නකොට කියන්න හිතෙන්නේ. ඒක නිසා එක ජවනිකාවකින් අතර වෙන්න එපා. දිගට කරගෙන යනකොට තමයි යෝගාවචරයට ඒ සංසන්දනාත්මකව අවබෝධයක් එන්න පටන් ගන්න. ඒ නිසා දිගට කරන්න කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ මම අලුත් යෝගයේ භාවනාවේ මුල මැද අග බලනවා කියන්නේ කොහොමද? කර්මාවෙන් පහදා දෙන්න. මොකද්ද දෙවෙනි කොටස? මුල මැද අග මොකේද? එහෙම මොනක් නැහැ. මම අලුත් යෝගයේ භාවනාවේ මුල මැද අග බලනවා කියන්නේ කොහොමද? ඕනෑම දෙයක් ගත්තොත් මේ මේ ලෝකේ තියෙන ඒක සරුවචනාංශගේ ගම්භීර සොයා ගැනීමක් තමයි ඕනම සංසිද්ධියකට මුලක් තියෙනවා ඕනම සංසිද්ධියකට මැදක් තියෙනවා ඕනම සංසිද්ධියකට අගක් තියෙනවා මේ සංසිද්ධිය කියන වචන පාවිච්චි කරන්නේ මුලක් මැදක් අගක් තියෙන දෙයකට ඉතින් ඒක නිසා මොන වැඩ පටන් අරගන්න ගියත් නිදර්ශනයක් වශයෙන් කියන්නේ Taman මුර කාවල් කාවල් කාමරයක මුර කූඩුවක ඉන්න මුර සෙබලෙක් එනතන් ආරක්ෂක නිලධාරියෙක් නම් ඒ තමන් ආරක්ෂා කරන ගේට්ටුවෙන් පෙරහැරක් ඇතුල් වෙනවා රත පෙරහැරක් හෝ මනුස්ස පෙරහැරක් එතකොට පළවෙනි රතේ හෝ පළවෙනි මනුස්සයා පෙරහැරේ මුල කියලා ගන්න. අන්තිමට විවර කරන මනුස්සයා අග කියලා ගන්න මැද හරි මැද කියලා ගන්න. ඉතින් තමයි මේ බලන්නකොට මේ පෙරහැරේ මුලද යන්නේ මේ මැදද මේ අගද කියනවා. හුස්ම ගන්නකොටත් ඒ මිනිස්සු හෝ රත පෙරහැරක් වෙනකොට මේ වායු ධාරාවක් යනවා. ඒකේ මුල මැද අග පියවරක් තියෙනකොටත් විලුම තියලා පටන් ගන්න කකුල දිගේ ගිහිල්ලා ඇඟිලි වලින් ඉවර වෙනවනම් පියවර තබන අවස්ථාව අපිට දැනෙන පළවෙනි එක මුල කියලා ගන්නවා අවසාන වෙනකොට අග කියලා ගන්නවා. ඉතින් මේ දේ ඕනම සංසිද්ධියකට දාලා බලන බලන්න මේ දේට අහුවෙන්නේ නැති සංසිද්ධි මොනවද ලෝකේ තියෙන කියලා. මොකක්වත් නැහැ. නිසා නිතර මතුවෙන නිදහස් මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒකේ මුලැමැදාක බලන්න ඉස්සලා අරමුණ යාලු කරගන්න ඕනේ අරමුණත් එක්ක සුහද වෙන්න ඕනේ මට දිගටම මේ අරමුණ ඉන්නවා කියන විශ්වාසය ඇති වෙන්න ඕනේ ඊට කලින් මුලැමැදාක බලන්න ගියොත් අනිවාර්යෙන් භවනට බාධායි ඒ නිසා අරමුණ කීකරු වුණාට පස්සේ තමයි මූණට මුණ දාලා අල්ලගත්තට පස්සේ තමයි මුලැමැදාක බලන්නේ ගරු ස්වාමින් වහන්සේ මම ආනාපානයේ දෙස බලා හිඳීමයි කරන්නේ හොඳින්ම ආනාපානය ප්‍රකට වෙලා ටික වේලාවකට පසු පරයන්කේ ඇස්පියා සිටියේදීම වරණ ඇතුලේ ආරන්නේ වටපිටාවේ සිදුවෙන්න සිදුවෙන් පේනවා. මම ඒ ආයත් එක්ක ඉන්න බවත් ඒ කටයුතු වලට සම්බන්ධ වන බවත් පේනවා. බොහෝ වෙලා මේ සිදුවීම් පේන අතර රන්වන් පාට ආලෝකයක් ඇති පරිසරයක් තමයි තියෙන්නේ. නමුත් තිබේම ගැසී ඇසරන පසු මම පරයන්කේ ඉන්න බවත් මේ දේවල් පරයන්කේදීම දැක්ක දේවල් බවත් තේරෙනවා. කීප දිනකට දිනයක හොඳින් ආනාපානය ප්‍රකට වෙලා මම ගැඹුරු තැනකට ආනාපානය තුල ගියා. වරන් හැතුලේ වෙන තැනක ආරණ්‍යක. එහිදී මගේ වම් පහින් වම් පසින් දිය පාරක් ගලනවා දුටුවා. මම පරයන්කේ ඉන්න තාක් එම ශබ්දය ඇසුණා. එහිදී එම ශබ්දය සමග ආනාපානය හොඳින්ම පේන අතර බොහොම සැහැල්ලු ගැඹුරු බවක් තැනක් මට පරයන්කෙන් නැගිට ගිය පසු දෙයල්ලක් පේන තෙක් මානෙක තිබුණේ නැහැ. මම එහි සිටි ස්වාමින් වහන්සේලාගෙන් මේ දියැලක් තිබෙනවාද ඇසු විට මම පරයන්කේ සිටි තැන වම්පස දියැලක් ගලන බවත් දැඩි නියඟය නිසා ජලය සිඳී ගොස් ඇති බවත් පැවසුවා. ජලය කඳක්වත් තිබුණේ නැහැ. සාමාවෙන්න ජලය කලඳක්වත් තිබුණේ නැහැ. මේදී සක්මනේදී පය තබන තැන නොදැනී ගොස් ආනාපානය දැනෙන අතර වේගෙන් වේගෙන් හුස්ම ප්‍රකටව වැටි සියුම් වීගෙන ගොස් ඉන්න බවත් නොදැනුනි. ක්ෂණයකින් නැවත පය තබන බව තේරෙයි. මේ සිදුවීම සක්මන අතර නතරම සිදුවේ. ඇතැම් විට ඥාති යම් කෙනෙකුට කරදරයක් නම් භාවනාවේදී එම ඥාතිය හා කරදරය පෙනේ. ඒ අය මා සමග කතා කරයි. මේ தત્ත්වයේ භාවනාව නිසා සිදුවන ප්‍රතිඵල බව ඇතෙහි. ඉදිරියට යාම සඳහා උපදෙස් ලබා දෙනසේක්වා. මෙසේ පරයන්කේදීම සිදුවන්නේ කුමන හේතු සාධක නිසාදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා. මේ තන්නිකර භාවනා වැරද්දක් පටලවාගෙන තියෙන්නේ කරුණාකර මූල කර්මත්තාන මුල් තැන දෙන්න. ඔය අහලා පහරින ඔක්කොම යක්ෂ විභූතෝයි ප්‍රේතෝයි එන්න පටන් ගන්න ওই විදිහට ගියා. මේ නෑයෝ පණ දියෙද්දිම අයින් කරන්න ඕන જાතිය මැරිච්චි උමුත් එනවා. අනේ කරුණා කරලා බුල්ඩෝසරයක් දාලා තල්ලු කරන්න. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. භාවනා කරලා නිවන් ගියත් වලිගෙ එල්ලෙනවනේ. ඉතින් අපි හිතන ලොකු දෙයක් කියලා. ඔය එන්නේ මොන අපිට මේ කේජු ගෙනල්ලාද? ඔය මොනවා නායක ඉල්ලන්න හරි එන්නේ. කරුණා කරලා ඔය ඔය භූතයන්ට භූත වැඩක් කරගන්න කියන ඕවද ගියේ යන්න ගත්තොත් ලොකු ශාන්ති ලියලා තියෙනවා. ඔය කාචරයක් කොතනින් අඩු ගන්න සීලවත් තියාගන්න දෙන්නේ නැහැ. අඩු ගන්න තමන්ගේ සීලවත් තියාගන්න දෙන ඕව නොවන එක එක්කත් නැහැ කවුරක්වත් ඕව ගණන් ගන්නෑ. භාවනා කරනකොට ওই নানা ආකාර දේවල් පේනවා. අනිත් ගංජ ගහපෙවුන්ට මැණික් පේනවා. බීපියක් උන්ට වෙන එකක් පේනවා. කුඩු ගහපෙකුන්ට ලේ පේනවා. ඔය එක එක මානසික අසහන. ඒවට වෙදකම් කරන්නයි අපි කියන්නේ මධ්‍යස්ථ අරමුණක් තියාගන්න. කොහේ ගියත් අරසාට ඒ අරමුණ දෙනවා මිසක් ඔය පේන දේවල් දිගේ යන්න හදනකොට තමයි. ඉතින් ඕනම පේන කියන කෙනෙකුට නොපෙනීම කීයක මේ පිස්සෙක් කියලා. පේන්නේ බලන්න ඕනේ මේ පිස්සෙක්. කරුණා කළ මේ গুপ্ত විද්‍යාවයි භාවනාවයි පටලවා ගන්න එපා. මේක එකට එකක් තියෙන්නේ. මූල කර්මස්ථානේ දාලා පිට ගියා නම් කක්ක කියලා හිතා ගන්න. එච්චරයි. ඒක නිසයි කියන්නේ ඔය පටලවා ගත්තොත් පටලවා ගත්ත ආයතම තමයි ඔය গুপ্ত විද්‍යාව කියලා එකක් තියෙන්නේ. ඒ මිනිස්සු බොහෝම කැමැති ඔය පටලවා ගන්න අය. හරි පාරේ අනේකයි පැත්තට එන්නේ. ඉතින් ඕනේ නම් ඒ නෑදෑයෝ යෝ গুপ্ত ශාස්ත්‍රකාරයෝයි ඔක්කොමත් එක්ක යන ගමනක් යන්න හැබැයි ඒක දියුණුවක්වත් භාවනාවක්වත් නෙවෙයි මේකට කියන්නේ පිස්සු හොඳ එක කියලා. පිස්සු තමයි ඒක හොඳ එක ඕක. මොකද ඊළඟන ගන්න එකනේ. මේ එන්නේ මේ සංසාරෙන් ගැලවෙන්න තියෙන ඔක්කොම ඔලිය දාගන්න. ඒ හුඟක් වෙලාවට මම දන්නේ මම ওই වචනේ මම නොකිය ඉන්න කිව්වම මම නිකන් බැනුම් අහනවා. ඉතින් ඒක නිසා කියන්න තියෙන එකයි මේ විපස්සනා කියන්නේ විදුහුරු ක්‍රමයක් කිසිම গুপ্তකමක් නැහැ. গুপ্তකමට ගියා නම් මතක තියානින්න දීර්ඝ සංසාරයක් වාසනාව ලැබෙනවා. බර ගාන කමාරුවේ දාන්න පුළුවන්. හැබැයි ඔක්කොටම ගෙවන්න වෙනවා. ඊට මිනිස්සු කරුණාකල පිටපිට ගිය වාහනේ පාරට ගන්න මූල කර්මත්තානේ පුළුවන් තරම් සරණ යන්න. ඒක මොනවත් ඔව්ව නැහැ. ඒක තමයි ඒකේ තියෙන වාසිය. නිසා නැවත නැවත මූල කර්මත්තාන්ට ආවොත් බුදුන් එක්ක කියලා හිතන්න. එහෙ නැත්නම් මේ මාරපාක්ෂිකයි. ගෞරවනීය මහතෙරුන් වහන්ස ප්‍රථමයෙන් බුදුන් ඉදිරියේ බුද්ධ ධම්ම සංඝයා වෙත මගේ ජීවිතේ පූජා කරමි සක්මන් භාවනාව ප්‍රථමයෙන් විලුඹ වැලිමලුව වෙත ගොස් මම දැන් මෙතන සීපත් කළෙමි ඉන්පසු විනාඩි 4ක් 5ක් පමණ හැල්මේ ඇවිද පසුව වම දකුණ මෙනෙහි කරයි ප්‍රථමයෙන් ටිකක් වේගවත් වන අතර පසුව වේගය අඩු වෙන අඩු කර මෙනෙහි කරයි පසුව පාදයේ වරණතුට දකුණ විලුඹින් සක්මන ආරම්භ කරයි එවිට විලුඹ ඔසවන විටම ශරීරයේ වම් පසට බර වේ. ඉන්පසු පාදයේ මිදිමි තබමි මෙනෙහි කරයි. තැබීමේදී පාදයේ ඉදිරිපස ඝන පෘෂ්ඨයක පවතින බව දැනේ. වැලි ඇඟිලි තුඩු අතරින් මිරිකී නිරන බව පෙනියයි. මෙනෙහි වේ. වැලි යටිපතුලේ තැවරී ඇති බව මෙනෙහි වේ. වම් පාදයේද මෙසේ සිදුවේ. පසුව විලුඹ දෙස මෙනෙහි කිරීමේදී විලුඹ අංශක ගණනක් ඉහළට එසවේ. එසවෙන විටම පාදයේ විලුඹට ඉහළින් නැති මාංශ පේශිය තදවය බව දැනේ. ටික වේලාවක් යන විට මාංශ පේශිය වේදනාවකට ලක්වේ. එම නිසා දකුණු පාදයේ වැඩි ශක්තියක් උසරන බව පෙනී ගියේය. එම අවස්ථාවේදී වම් කකුලේ මාංශ පේශියද එලෙසම වේදනාවකට ලක්වේ. එක් පාදයකින් අනෙක් පාදයේ විලුඹ එසවන විට පාද දෙකට පොළොවට පොළොව මත ඇති බව පෙනී ගියේය. මෙලෙස ටික වේලාවක් සක්මන් භාවනාව කරගෙන යාමේදී විලුඹේ වලලු කරෙහි එසවෙන පාදයේ පාදයේ පළමු මස් ගොබය තදවීමෙන් දකුණු පාසින් නැවි ඉදිරියට පාදයේ යොමු වන බව පෙනී ගියේය. මේදී සිත්විලි කොපමණ පැමිණියත් ෂණයකින් නැවත සක්මන කෙරෙහි සිත යොමු කරගත හැක. එහිදීම ආනාපානයට ගියමි. ආනාපාන සතියේදී ප්‍රථමයෙන් හුස්ම නාස්කුහරේ වදින තැන සොයාගෙන නිවෙන් තිබෙන බැවින් එය මෙනෙහි කෙලිමි. ප්‍රථමයෙන් ආශ්වාස දික්වි නාස්කෝරේ වැදුනි. ඊට මදක් පහළින් ප්‍රශ්වාස වාතයේ පිට වූ බව මෙනෙහි කෙලිමි. ටික වේලාවකදී හුස්ම රැල්ල ආශ්වාස ලෙස සිසිල්ව නාස්කෝරේ ගැටුණ අතර පසුව කෙටි වී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පිටවිය. පසුව මා පිම්බීම හැකිලිම මේ අවස්ථාවටම යෙදීමට උත්සාහ ගත්තත් අපහසු විය. පරයන්ක භාවනාවේදී ආනාපානය ඉතා හොඳින් කෙරී ගිය අතර ඉදිරියේදී සක්මන හා ආනාපානය තුළින් ඉදිරියට යාමට අවශ්‍ය බැවින් මෙහි අඩුවක් හෝ වැරදි තැනක් ඇත්තයි නම් එය පහදා දෙන ලෙස මා කෙරේ අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ වහන්සේ බීකල මව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ නිරෝගී සුවය හා පතන්නා වූ බෝධියකට යෑමට මේ පින් අනුමෝදන් වෙත්වා. වහන්සේගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මට නෑ මොනක්වත්. කට්ටියට ඔක්කොටම දීලා තියෙනවා. එනිසා මටක් කැල්ල දෙන්න ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ මේ බලන ක්‍රමේ හරි පුළුවන් තරම් තව විස්තර සහිතව බලන්න. මේ විස්තර සහිතව බලන ගතිය ආවට පස්සේ වැඩි වේලාවක් පවතින දෙන්න. එතකොට ස්වභාවයෙන්ම මේ විස්තර ඇහිලීමේ උකහා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා මේක හිත ඉස්සරහට පයින් පණින්න හදන වෙලාවක්. ඒ වෙලාවේදී හැඟුම්බර වෙන්න එපා. කලදුරු කල වලියගම් කිව්වා වගේ වැස වෙලාවේ ගොඩගොවිතං කරන ගොවියෙක් වගේ පමා වෙන්න එපා. වහින වෙලාවේ හා ගන්න ඕනේ. එතකොට මේ ලැබෙන තොරතුරු මේට වැඩිය සාදරයෙන් උත්සන්නව ආසන්නව තොරතුරු එකතු කර ගන්න බලන්න. එතකොට නිකම්ම මේ හිතේ කර්මන්නේ භාවය භාවනාවට යොමු වෙන ගතිය වැඩි වෙනවා. ලිඛිත ප්‍රශ්නෙත් එක්ක අවසන් වෙනවා. අපි විනාඩි 45ක විතර කාලයක් අරගෙන තියෙනවා. ඒ අනුව ලිඛිත ප්‍රශ්න වල સમાප්තිය සටහන් වෙනවා. වෙන කාට හරි වෙන ඊට අමතරව සභාගත කරන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අපි ඒ ගැන ඉවසමු. එහෙම නැත්නම් අපි වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවට.